පින්තුනේ ධර්ම දේශනා කරන සෑම දේශකයන් වහන්සේ නමක්ගේම ආවේනික චාරිත්‍රයක් තියෙනවා ධර්ම දේශනා කිරීමට ප්‍රථමයෙන් ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස බිඳක් හෝ පැහැදිලි කිරීම අප කාටත් හොඳට අහලා පුරුදු දහම් පදයක් තියෙනවා සුණාත ධාරේත කරාත ධම්මේ කියලා සුණාතේ කියලා කියන්නේ මේ බණහන වෙලාවේ ඉතාමත්ම හොඳින් වටපිට උඩබිම නොබලා සතෝ සම්පජාන කාර්යව බණහන්නට ඕන. ඒකයි සුණාත කියලා කිව්වේ. ධාරේත කියලා කියන්නේ මේ දේශනා කරන බණ පදයක් පාසාම හිතේ දරා ගන්නවා කියන බලවත් ඕනෑකමකින් අපි බණ අහන්නට ඕන. පින්වත්නි මේ ලෝකේ හිතේ තියා ගන්නවා නම් හිතේ තියා ගන්න තියෙන අනර්ගම දේ වටිනාම දේ තමයි මේ ශ්‍රී සද්ධර්මය. එනිසා කොහොම හරි මේ දේශනා කරන බණ පදයක් පාසාම මම හිතේ දරා ගන්නවා කියන බලවත් ඕනෑකමකින් බණ අහන්නට ඕන. සරාත ධම්මේ කියලා කිව්වේ මේ දේශනා කරන ධර්මයට අනුව අපේ ජීවිතේ සකස් කරගන්නවා කියන බලවත් ඕනෑකමකින් අදිෂ්ඨානයකින් අපි බණ අහන්නට ඕන. ඒතර මෙන්න මේ කාරණා තුන සම්පූර්ණ වුණොත් මේ ධර්ම ශ්‍රවණය භාවනාමය පින්කමක් වැඩින ධර්ම ශ්‍රවණයක් බවට පත් වෙනවා. එනිසා මේ පින්වත් සෑම කෙනෙකුටම මේ ධර්මානුශාසනාව ඉතාමත් මුදින් ශ්‍රවණය කරන්ට ලැබේවා කියලා අපි ප්‍රථමයෙන් මහසින්සන පවත්වනවා. පින්වත්නි අද මාතෘකා කරන්ට දෙන දේශනාව සූත්‍රාන්ත පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වන පඤ්ඤාඋද්ධි සූත්‍රයයි මේ කියුනේ. පින්වත්නි එළිය විවිධාකාරයි. පහන් එළිය, සඳ එළිය, හිරු එළිය ආදී වශයෙන් මේ සෑම ආලෝකයකින් ප්‍රයෝජනෙ ගන්නට ඇස තිබෙන්නට ඕන. ඇස් නැතිනම් හිරු දහසක්, සඳ දහසක් පෑවුවත් එයින් ප්‍රයෝජනයක් නැහැ. තථාගත ශ්‍රී සද්ධර්මයක් අතිශයින්ම දීප්තිමත් ආලෝකයක් මේ ධර්මාලෝකයෙන් ප්‍රයෝජනෙ ගන්නට නුවණ නැමැති ඇස තිබෙන්නට ඕන. එනිසා දැන් අපි මේ සූත්‍ර දේශනාවෙන් කියා දෙන්නේ ඒ නුවණස හේවත් ප්‍රඥාව ඇති කර ගැනීමට හේතු වන කාරණා හතරක්. බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා සත්තරෝමේ වික්‍රේ ධම්මා සංඥා උද්‍යා සංවත්තන්ති. මහණෙනි මගේ දරුවනේ නුවණස ලැබීමට හේතු වන කාරණා හතරක් තියෙනවා. කතනේ සත්තාරෝ කවරනම් දහම් කරුණු හතරක්ද සත්පුරුෂ සංසය වූ සත්පුරුෂ ආශ්‍රය සද්ධම්ම ශ්‍රවණං සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරෝ නුවණින් මෙනෙහි කිරීම ධම්මානුධම්ම ප්‍රතිපත්ති ධර්මානුකූලෝ ජීවත් වීම ඉමේ කෝ භික්ඛවේ සක්කාරෝ ධම්මා පඤ්ඤා උද්ධිය සංවත්තන්ති මහණෙනි මෙන්න මේ කාරණා හතර ප්‍රඥාවගේ වෘද්ධිය පිණිස වැඩිම පිණිස පවතිනවා කියන එක බුදුරජාණන් වහන්සේලා අපට මහා කරුණාවෙන් කියා දීලා තිබෙනවා. දැන් අපි බලාපොරොත්තු වන්නේ මේ காரணා හතර කාලයේ පමණින් මේ පින්නතුල්ලාට කියා දෙන්නටයි. නුවණස ලැබීමට හේතු වන පළවෙනි කාරණේ තමයි සත්පුරුෂ ආශ්‍රය. දිනක් අනද මාහිමියන් වහන්සේ විවේකී වැඩ ඉන්නකොට උන්වහන්සේට මෙන්න මෙහෙම අදහසක් පහළ වුණා. මොකද්ද මේ අදහස? මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් භාගයක්ම අඩක්ම සඳහා පවතින්නේ කල්යාණ මිත්‍රාශ්‍රය තුලයි කියලා අනන්ද මාහිමියන් වහන්සේට අදහසක් සිටුවිල්ලක් ඇති වුණා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අනුමත කරගන්න ඕනේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට හිතුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනමාන කරලා කියා සිටියා ස්වාමීනි විවේකී වැඩ ඉන්නකොට මට මෙන්න මෙහෙම අදහසක් පහළ වුණා. මොකද්ද මේ අදහස? මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් භාගයක්ම අඩක්ම රඳාපවතින්නේ උතුම් සත්පුරුෂ ශාස්ත්‍රයේ මතයි කියලා මට සිතුවිල්ලක් ඇති වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙම කියන්න එපා ආනන්ද. එහෙම කියන්න එපා මේ බුද්ධ ශාසනයෙන් භාගයක් නෙවෙයි අදක් නෙවෙයි මේ සම්මා සම්බුද්ධ ශාසනයම රඳා පවතින්නේ උතුම් කල්යාණ මිත්‍රාශ්‍රය තුලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පින්නතුනේ දැන් මේ කාර්යෙන් පැහැදිලි වෙනවා මේසා විශාල නෛර්යානික සම්මා සම්බුද්ධ ශාසනයක් පවා රඳා පවතින්නේ උතුම් සත්පුරුෂ ශාස්ත්‍රයේ මතයි කියලා බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුකෙන් දේශනා කරලා තිබෙනවා. ඒතර අපිට පැහැදිලි වෙනවා මේ සත්පුරුෂයන්ගේ තිබෙන වටිනාකම. ඒකනේ බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම දේශනා කළේ දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ. මේ සත්පුරුෂ ශාස්ත්‍රය ඉතාමත්ම දුර්ලභ කාරණයක්. එනිසා මෙතින සෑම කෙනෙකු ප්‍රාර්ථනා කරගන්න ඕන. අහෝ අදක නෙවෙයි නිවන් දකිනා ධාති දක්වාම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වැනි උදාාර සත්පුරුෂයන් අපට ඒකාන්තයෙන් සම්මුඛ වේවා. එමගින් පාරමී පුරාගෙන ජාති ආදී දුකින් අත මිදී උතුම් සැනසීම ළඟා කරගන්නට ලැබේවා ලැබේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගන්නට වටිනවා. කවුද මේ සත්පුරුෂයා කියලා කියන්නේ? මේ ලෝකයේ පහළ වූ වැඩ සිටිය උතුම්ම සත්පුරුෂයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත්ත මහා කේනාශ්‍රවයන් වහන්සේ, රහතන් වහන්සේ. ඊළඟට අනාගාමී ආර්යයන් වහන්සේ. ඊළඟට සකදාගාමී ආර්යයන් වහන්සේ. ඊළඟට සෝතාපන්න ආර්යයන් වහන්සේ එහෙමත් නැතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ධර්මය දැන උගත් උතුමන් වහන්සේ මොනවා පිළිබඳව දන්න කෙනාද චතුරාර්ය සත්‍ය පිළිබඳව දන්න කෙනා පටිච්ච සමුප්පාදය ගැන දන්න කෙනා එයා තමයි ධර්මයේ කියන සත්පුරුෂයන් වහන්සේලා එතකොට අපිට නුවණ දිනු කරගන්නට අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහේ සත්පුරුෂයන් සොයා ගන්නට ඕන. ඒතරම් සත්පුරුෂයන් සොයාගත්තොත් පමණයි අපට නුවණසේව ප්‍රඥාව දිනු කර ගන්නට ලැබෙන්නේ. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට මේ සත්පුරුෂයන් සොයාගන්න කිව විතරක් නෙවෙයි ආශ්‍රය කරන්න කිව විතරක් නෙවෙයි ඒ සත්පුරුෂයන් සොයා ගැනීමෙන් මින්වත් අපට සරුවඥන් වහන්සේ මහා කරුණාවෙන් කියා දීලා තියෙනවා මහණෙනි මෙලව සත්පුරුෂයා පඬිතයා යහපත් සිතුවිලි සිතනවා යහපත් වචන කතා කරනවා යහපත් ක්‍රියාවන් කරනවා යනුම දේශනාවයි නියෙක් හෝ පරිද්දෙක් හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ලදරුවෙක් හෝ ලැදිරියක් හෝ මහල්ලෙක් හෝ මහල්ලයක් හෝ නපුරු සිතුවිලි සිතනවා නම් නපුරු වචන කතා කරනවා නම් නපුරු ක්‍රියා කරනවා නම් ඒ සෑම කෙනෙක්ම අසත්පුරුෂයන් බව සිතන්නට ඕන. එබඳු අසත්පුරුෂයන් ආශ්‍රයෙන් කිසිසේත්ම මේ ප්‍රඥා චක්ෂු ළඟා කරගන්න බෑ. එනිසා පින්නතින හොඳ සිතුවිලි සිතන, හොඳ වචන කතා කරන, හොඳ ක්‍රියාවන් කරන සත්පුරුෂයන් සොයාගෙන චින්තාමානික රත්නයක් කල්පෞක්ෂයක් ලැබිච්ච කෙනෙක් මහා ගෞරවයෙන් එම සිතුමිනි රුවන කප්පක පරිභෝග කරන්නේද අන්න ඒ බඳු ගෞරවයෙන් යුක්තව එම සත්පුරුෂයන් ආශ්‍රය කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා අපි නැවත නැවතත් ප්‍රාර්ථනා කරගන්නට ඕන. අහෝ නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ආශ්‍රය අපට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නට ඕන. මේ නුවණස ලැබීමට හේතු වන පළවෙනි කාරණය. ඊළඟට දෙවෙනි කාරණය තමයි සද්ධර්ම ශ්‍රවණය. ක්‍රම සද්ධර්ම ශ්‍රවණයක් තුනස ලැබීමට බොහෝම උපකාරක ධර්මතාවයක්. ඒ කියන්නේ අපි ශ්‍රාවගත් සත්පුරුෂයන් වහන්සේ අපට උගන්වනවා කියලා දෙනවා මේ ලෝකේ අවබෝධ කරගත යුතු දෙයක් කියනවා. ඒ තමයි දුක්ඛ ආර්ය සත්‍ය. ඒක අවබෝධ කරගත යුතුයි. මේ ලෝකේ ප්‍රහාණය කටයුතු දෙයක් කියනවා. ඒ දුක ඇති කරන හේතුව ඒක ප්‍රහාණය කරන්නට ඕන. ඊළඟට මේ ලෝකේ සාස්ත්‍රාත් කළ යුතු දෙයක් තියෙනවා. නිවීමක් තියෙනවා. ඒ නිවීම සාස්ත්‍රාත් කරගන්නට ඕන. එම නිවන නිවීම ලැබීමට වැඩි යුතු ආර්ය අෂ්ටාංග මාර්ගයක් තියෙනවා මාර්ගයක් තියෙනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයයි. ඒක වඩන්න නම් අපි සීලෙන් සංවර බවත් සමාධියෙන් එකඟ බවක් නැත්නම් ඒකාග්‍රතාවයක් ප්‍රඥාවෙන් අවබෝධයක් ඇති කර ගන්නට ඕන. එහෙම වුණාම සීල සමාධි ප්‍රඥා වඩා වඩාගත් නිසා ඒ පුද්ගලයාට පුළුවන් ආර්ය ශ්‍රාංක මාර්ගයේ ගමන් කරන්නට. ඒ පුද්ගලයාට ඒ පින්වතා ආර්ය ශ්‍රාංක මාර්ගයේ වැඩුව වෙනවා. මේ ආර්ය ශ්‍රාංක මාර්ගය යම් කෙනෙක් වඩා ගත්තා නම් එයා ඒ අමා මහ නිවන් සුවය ලබනවා. එතකොට මේ කියලා දෙන්නේ මොකද්ද? ශ්‍රී සද්ධර්මය. සමාතුලින් තම ජීවිතය අවබෝධ කරගන්න ක්‍රමය. එතකොට මේ බණ ඇසීමට මේ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය ශ්‍රවණේ ශ්‍රවණයට ධර්මයේ නමක් වෙනවා පරතෝගෝස ප්‍රත්‍යය කියලා. පරතෝගෝස ප්‍රත්‍යය කියලා කියන්නේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා හැමනාම අනිත් සෑම කෙනෙක්ම මේ ධර්මය අවබෝධ කරගන්නේ අනුන්ගේ ඇසීමෙන්මයි. සම්මා සම්බුදු පසේ බුදු යන උතුමන් වහන්සේලා අතීත ධාතිවල ඥාන උද්ද, ගුණ උද්ද, තපෝ උද්ද වැඩිම උතුමන් කරා ගිහිල්ලා ස්වාමීන් කුසල් කුමක්ද, අකුසල් කුමක්ද, යහපත කුමක්ද, අයහපත කුමක්ද අපට බොහෝ කල හිත පිණිස වැඩ පිණිස අර්ථය පිණිස කුමක් පවතිනවාදයි විචාරමින් ධර්ම ශ්‍රවණය කිරීමේ ආංශංශ බලයෙන් තමයි ඔය අන්තිම ධාතයේදී සම්බුක්ඥාණයෙන් ධර්මය අවබෝධ කරගන්නේ. ඉතින් බලන්න පින්නතුනේ ඒ බුදුපසේ බුදු උතුමන් වහන්සේලා අතීත ධාතිවල හොඳට බණහලා තියෙනවා. ඒ බණහපු එකේ විපාක වශයෙන් තමයි උන්වහන්සේලා අන්තිම ධාතයේදී තමන්ගේම ඥාණයෙන් ශ්‍රාම්භෝක් ඥාණයෙන් ධර්මය අවබෝධ කරගන්නේ. ඒ අනුව පින්නතුනේ අප සෑම කෙනෙක්ම සතරටපත් වන්නට ඕන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අද අප සෑම කෙනෙකුටම ශ්‍රවණය කරන්න ලැබිලා තිබෙනවා ප්‍රාර්ථනා කරගන්න ඕන අහෝ අදක නෙවෙයි නිවන් දකිනා ධාති දක්වාම ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපට ශ්‍රවණය කරන්ට ලැබේවා ලැබේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගන්නට වටිනවා බලන්න පින්නතුනි මේ බුදු සසුනේ නුවණත් සංසාග්‍ර වූ සද්ධර්ම සේනාධිපති වූ සාරිපුත්‍ර මහා රහතන් වහන්සේගේ ජීවිතය. උන්වහන්සේ පැවිදි වෙන්න කලින් පරිබ්‍රාජකේ මුළු ಭಾರತයේ පුරාම විමුක්තිය සොයසාගිය කෙනෙක්. ඉතින් අපි බුදුන් අපි රහත් ත්‍යාගත්ත මොයේ දිනා ළඟට ගියා විමුක්ති මාර්ගයක් සොයාගෙන. ඉතින් මේ පාරමී පුරණ අවදී එකටම පෙරම් පුරාගෙන ආපු යාළුවෙක් හිටියා එයා තමයි කෝලිත. ඉතින් මේ දෙදෙනා සමග මුළු ಭಾರತයේ පුරාම ඇවිද්දා විමුක්තිය සොයාගෙන. ඉතින් ඒ කාලේ හිටිය නොයෙක් නොයෙක් ශාස්ත්‍රඥ වහන්සේලා ළඟට ගිහිල්ලා නොයෙක් නොයෙක් වෘත්ත සමාදන් වුණා. නමුත් සනසිල්ලක් ළඟා කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අන්තිමේදී මේ දෙදෙනා මාර්ග දෙකකින් ගියා ධර්මයේ සොයාගෙන. පළමුවෙන් නිවන් දුටු කෙනා අනෙක් කෙනාටත් කියන්න ඕනේ කියලා ප්‍රතිකාවතකුත් කරගත්තා. පින්නතුනි මේ කාලය වෙනකොට අපේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා උන්වහන්සේ ධර්ම දේශනා කරලා අර කොණ්ඩඤ්ඤ වප්පබද්දිය මහා නාම අස්සජි කියන පස්වග ස්වාමීන් වහන්සේලා ඇතුළු රහතන් වහන්සේලා 69ක් ලෝකයට ජනිත කරපු අවස්ථාව. පස්වග ස්වාමීන් වහන්සේලාගෙන් ලාබාලම ස්වාමින් වහන්සේ වන අස්සජි මහා රහතන් වහන්සේ පින්ඩපාතේ වඩිනවා දැක්ක රජක හනුවර. දැක්ක ගමන් උපතිස්ස පරිබ්‍රාජකයට පුදුමාකාර පැහැදීමක් ඇති වුණා. මේ ස්වාමින් වහන්සේ බොහෝම සාන්ත විලාසයෙන් වඩිනවා. මුන්වහන්සේ දැක්ක ගමන් හිතෙනවා ඒකාන්තයෙන් මුන්වහන්සේ නම් සංසාරයේ පරතරයට ගිය උත්තමෙක් කියලා. ඉතින් පැහැදුනා. පැහැදිලා ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ බොහෝම සංවරයි. ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් බොහොම පැහැපත්. ඔබ වහන්සේ දැක්ක ගමන් ඕනෑම කෙනෙකුට හිතෙනවා ඔබ වහන්සේ මේ සංසාරේ පරතරට ගියොත්මේ කියලා. අනේ ස්වාමීන් ඔබ වහන්සේගේ සාස්ත්‍රුන් වහන්සේ කවුද? ඔබ වහන්සේගේ සාස්ත්‍රුන් වහන්සේ කුමන ධර්මයකින් ශිෂ්‍යයන් හික්මවන්නේද? මෙන්න මේ විදිහට ප්‍රශ්න මාලාවක් ඇහුවා. ඒ වෙලාවේ අස්සජි මහා රහතන් වහන්සේ වදාරනවා මම මේ ළඟදි මහාන වෙච්ච කෙනෙක්. මට ඒ ධර්මයේ සවිස්තරව කියා දෙන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ එහෙම කිව්වේ මේ ධර්මයේ තියෙන ගාම්භීරත්වය පෙන්වන්නට. ඒ වෙලාවේ මේ උපතිස්ස පරිබ්‍රාජකයා කියනවා අනේ ස්වාමීනි ධර්මයේ හරය පමණක් මට කියන්න. ඒ හරය මට තේරුම් ගන්නට තරම් නුවණක් තියෙනවා. ඒ වෙලාවේ අස්සජි මහා රහතන් වහන්සේ මුළු ත්‍රිපිටක ධර්මයේම සම්පින්දනය කරලා යේ ධම්මා හේතු ප්‍රබවා තේ සංහේතුතාගතෝ ආහ තේ සංසයෝ නිරෝධෝ හේවං වාදි මහා සමනු පින්නතුනි මෙන්න මේ ගාථාවේ මුල් පද දෙක කියනකොටම අර උපතිස්ස පරිබ්‍රාජිකයා දහසක් නයින් ප්‍රතිමාමිත වූ උතුම් සෝහාන් ඵලෙන් අමා මහ නිවන් අවබෝධ කරගත්තා. බලන්න පින්නතුනේ නොයේක් තැන් වල ගිහිල්ලා නොයේක් විදි වෘත සමාදන් වෙලාවත් මෙතුමාට පුළුවන්කම ලැබුණේ නැහැ මේ ධර්මේ නැත්තම් සෝවාන් තත්වයට පත්වන්නට. නමුත් අර අස්සජි මහරහතන් වහන්සේගේ එක බණපදයක් අහලා උන්වහන්සේට පුළුවන් වුණා සෝවාන් ආර්යයන් වහන්සේ නමක් බවට පත්වන්නට. ඒ නිසා පින්තුනි මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්ට ලැබෙනවා නම් ඒක පූර්ව වාසනාවක්. බලන්න දහම්සොඬ මහරජතුමා එක බණපදයක් ඇසීම සඳහා සිය රාජ්‍යයෙන් පරිත්‍යාග කළා. සිය ජීවිතයෙන් පරිත්‍යාග කළා. සංදාශෝක ධර්මාශෝක කෙනෙක් බවට පත් වුණේ නිග්‍රෝධ කියන හත්හැවිදලි කුඩා ස්වාමීන් වහන්සේගේ කබන පදයක් ඇසීම. එනිසා මේ පින්වත් සෑම කෙනෙකුම ප්‍රාර්ථනා කරන්නට ඕන අහෝ නිවන් දකිනා ඥාති දක්වාම ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපට ශ්‍රවණය කරන්ට ලැබේවා. එමගින් පාරමී පුරාගෙන ජාති ආදී දුකින් අත මිදී උතුම් සැනසීම ළඟා කරගන්නට ලැබේවා ලැබේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගන්නට ඕන. ඒ නුවණස ලැබීමට හේතු වන දෙවනි කාරණය. ඊළඟට පින්නතුනේ නුවණස ලැබීමට හේතු වන තුන්වෙනි කාරණේ තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට නුවණස ලැබීමට හේතු වන තුන්වෙනි කාරණේ තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට මේ යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ 아무තු දෙයකට නෙවෙයි. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම නුවණින් මෙනෙහි කරන කෙනාට ප්‍රඥාව වැඩෙනවා ඒ නිසා පින්නතුනේ අනිවාර්යෙන්ම මේ යෝනිසෝ මනසිකාරය අපි පුරුදු කරගන්නට ඕන අපේ බෞද්ධයන්ට නුපුරුදුම දෙයක් තමයි නුපුරුදු දෙයම තමයි යෝනිසෝ මනසිකාරය නමුත් බෞද්ධ පරමාර්ථ ඉෂ්ට කරගන්නට ඕන නම් අනිවාර්යෙන් ඇති කරගත යුතු දෙයම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතන මේ යෝනිසෝ මනසිකාරය පුරුදු කරගන්නට අංගුත්තර නිකායේ තාන සූත්‍රයෙන් හොඳ උපදේශයක් දෙනවා. අත්‍යදික්කරේ තානං අමනාපං කාසුම් සංසකෛරමානං අනත්තාය සංවත්තති. අත්‍යදික්කරේ තානං අමනාපං කාසුම් සංසකෛරමානං අත්තාය සංවත්තති. අත්‍යදික්කරේ තානං මනාපං කාසුම් සංසකෛරමානං අනත්තාය සංවත්තති. අත්තිබිකරේ තානං මනාපංකාතුන් පංචකයලමානං අත්තාය සංවත්තති. මහණෙනි කටයුත්තක් තිබෙනවා කරන්නට ඒ කරන්න අමාරුයි. කිරීමෙන් අනර්ථයට වැටෙනවා. තවද මහණෙනි කටයුත්තක් තිබෙනවා කරන්නට ඒ කරන්න අමාරුයි. කිරීමෙන් අර්ථයක් සැලසෙනවා. තවද මහණෙනි කටයුත්තක් තිබෙනවා කරන්නට ඒ කරන්න පහසුයි. නමුත් කිරීමෙන් අනර්ථයට වැටෙනවා. තවත් කටයුත්තක් තිබෙනවා කරන්නට ඒ කරන්නත් පහසුයි කිරීමෙන් අර්ථයක් සැලසෙනවා. දැන් මෙහෙම කිව්වට මේ පින්නතුලාට මේක වැටහුනේ නැහැ. දැන් බලන්න පළවෙනි කාරණේ කටයුත්තක් තිබෙනවා කරන්නට ඒ කරන්න අමාරුයි. කිරීමෙන් අනර්ථයට වැටෙනවා. දැන් බලන්න පින්නතුනි සොරකම්. පරදාර සේවනය මේවා කරන්න බොහෝම අමාරුයි. ඒ කියන්නේ මේවා කරනකොට බොහොම අමාරුවෙන් තමයි කරන්නේ ස්වරකමක් පරදාර සේවනය වෙන අකුසල ධර්ම කරන්නේ බොහොම අමාරුවෙන්. මොකද කවුරුත් දැක්කොත් විශාල අපකීර්තියක්. ඒ වගේම හිරේ විලංගුවේ පවා යන්න වෙන නිසා බොහොම බයෙන් තමයි මේ සොරකම් පරදාර සේවනය කරන්නේ. ඒක කරන්න අමාරුයි. මේක කිරීමෙන් අර්ථයක් සැලසෙනවද? සරකම පරදාර සේවනය කිරීමෙන් දිවි ලෝක යන්න පුළුවන්ද? බ්‍රහ්ම ලෝක යන්න පුළුවන්ද? මනුස්ස ලෝකේ මහා සැප සම්පත් ලබන්න පුළුවන්ද? බෑ. අන්න බලන්න පින්නතුනි කරන්නත් අමාරුයි, කිරීමෙන් අනර්ථයට වැටෙනවා. ඊළඟට පින්නතුනි කරන්න අමාරුයි. නමුත් කිරීමෙන් අර්ථයක් සැලසෙනවා දෙවෙනි කාරණේ. දැන් බලන්න යම් කිසි කෙනෙක් අපට වද වේදනා පමුණවනවා. මේ විදිහේ චිත්ත පීඩා දෙනවා. නිතරම අපට කරදර කරනවා. නමුත් පින්නතුනි අපිට ඉවසීමෙන් නිඳරා ගන්න පුළුවන් නම් මේන් ලැබෙන ප්‍රතිඵල ඉතාමත්ම සුන්දරයි මිහිරි. බලන්න කිසියෙකුට කිසි වරදක් නොකළ අර සාන්තිවාදී බෝසතාණන් වහන්සේට කලාබු කියන දුෂ්ටමහරජතුමා කටුකොල්ලකින් පහර දෙදහක් පැලෙව්වා. එයින් සෑහීමකට පත්ම වේතුමාගේ අත්පා කන්නා සව කොම කැක්කුවා. නමුත් උන්වහන්සේ කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. උන්වහන්සේට වේදනාව දැනුන්නේ නැත්තේ නැහැ. උන්වහන්සේ වේදනාව කොහොම ඉවසුවා ලෝතුරා බුදුබව කතා. ඉතින් උන්වහන්සේට දා නිර්පරාධය අර විදිහ අපරාධයක් කරන කොටත් උන්වහන්සේ ඉවසුවේ නැතිනම් උන්වහන්සේට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ සාන්ති පාරමිතාව පුරා ගන්නට. මෙත්තා පාරමිතාව පුරා ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ ඉවසපු නිසා තමයි තමන් වහන්සේට පුළුවන්කම ලැබුණේ සාන්ති පාරමිතා පුරලා තුන් ලෝකයටම පිහිටවන්නට ලෝතර සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වන්නට අන්න බලන්න පින්නදුලි කරන්න අමාරු දේවල් කිරීමෙන් අර්ථයක් සැලසෙන ආකාරය උන්වහන්සේට දාර කටපොල්ලකින් ගහනකොට අත්පා කන්නාසා කප්පවනකොට පුදුම වේදනාවක් දැනුණා නමුත් උන්වහන්සේ සියල්ලම ලෝතුරා බුදුබව ප්‍රකාශ කළා එහෙම ඉවසපු නිසා තමයි අවුරුදු 2546ක් ගෙහිල්ලත් අපි තවත් උන්වහන්සේගේ ගුණ අනුස්මරණය කරන්නේ. අන්න බලන්න පින්නතුණී කරන්න අමාරු දේවල් කිරීමෙන් අර්ථයක් සැලසෙන ආකාරය. මේ දෙවෙනි කාරණය. ඊළඟට තුන්වෙනි කාරණය කටයුත්තක් තිබෙනවා කරන්න ඒ කරන්න පහසුයි. නමුත් කිරීමෙන් අනර්ථයට වැටෙනවා. දැන් බලන්න පින්නතුණී සමාජයේ බොහෝ දෙනා තමන්ගේ මානසික සුවය තකා තමන්ගේ මානසික වින්දනයේ තකා නොයෙක් විදිහ අකුසල ධර්ම කරනවා. පුදුම විදිහට තමන්ගේ මානසික සුවය තකා නොයෙක් නොයෙක් අකුසල් කරනවා. ඒ කියන්නේ සමහරු නිර්පරාධ බොරු කියනවා. තව සමහරු දඩේම යනවා. තව සමහරු ඇති වෙන්න මත් වතුර බොනවා. තව සමහරු නොයෙක් නොයෙක් අකුසල ධර්ම කරනවා. මොකටද මේ කරන්නේ? තමන්ගේ මානසික සුවය තකා. වෙනතනක් කරන්න නම් පහසුයි. නමුත් මේ වගේ විපාක දන්නවා නම් සත්වය කවදාකවත් සත්‍ය මරන්නේ නැහැ. කවදාකවත් පරදාර සේවනයක් ගැන හිතන්නේ නැහැ. මසුරන් කෝටියක් දෙනවා කිව්වත් මත්පැන් බින්දුවක් අතේ තියන්නේ නැහැ. මේ විපාක දන්නේ නැති නිසා තමයි සත්වය මේ විදිහ අකුසල් කරන්නේ. අන්න බලන්න පින්නතුනි කරන්න පහසු දේවල් කිරීමෙන් අනර්ථයට වැටෙන ආකාරය. ඊළඟට හතරවෙනි කාරණය කටයුත්තක් තිබෙනවා කරන්නට ඒ කරන්නත් පහසුයි කිරීමෙන් අර්ථයක් සැලසෙනවා. ඒ කියන්නේ පින්න තුනේ දැන් බලන්න යම් කිසි කෙනෙකුට හොඳ නුවණක් තියෙනවා. ඊළඟට යාට සද්ධාව ප්‍රඥාව තියෙනවා. මෙතනත් තාන්ට පුළුවන් දහම මේ පින්කමක් කරන්නට. ඒ වගේම සීල මේ පින්කමක් සිල් සමාදන් වෙන්න පුළුවන්. ඒ හොඳට නුවණ තියෙනවා සද්ධාව තියෙනවා. ඉතින් බලන්න පින්නතුනේ ඒවා කරන්නත් පහසුයි මොකද සද්ධාව තියෙනවානේ. එතකොට ශ්‍රද්ධාව තිබිච්ච නිසා එවැනි පින්කමක් කරන්න පහසුයි. ඒවා කිරීමෙන් අනර්ථයක් සිද්ධ වෙනවද? නෑ. ඒවා කරන්න කරන්න ඒකාන්තයෙන් අපිට ශාන්තියක්මයි සිද්ධ වන්නේ. එතකොට දැන් මේ කාරණා හතර මම මේ ගෙනහැර දැක්ුවේ මේ යෝනිසෝ මනසිකාරය පුරුදු කර ගන්නට මේ කාරණා හතරෙන් අපිට විශාල ආදර්ශයක් ගන්නට පුළුවන්. ඒ කියන්නේ පින්නතුනේ අපි කරන සෑම කටයුත්තක්ම දෙපැත්තට බෙදන්නට ඕන. මොකද්ද මේ දෙපැත්ත? ඒ කියන්නේ සෑම කටයුත්තක් කරන්න ප්‍රථමයෙන්ම මේ කටයුත්ත කිරීමට යහපතක් සැලසෙනවද? ඒ වගේම මේ කටයුත්ත කිරීමට අයහපතක් සැලසෙනවද? ඊළඟට මේ කටයුත්ත මගේ දරුවන්ට හොඳයිද? මගේ ඥාතීන්ට හොඳයිද? මේ කටයුත්ත අසල්වාසීන්ට හොඳයිද? මේක මෙලොව වශයෙන් හොඳයිද? පරලොව වශයෙන් හොඳයිද? මා මේ කරන්න යන වැඩේ කුසල්ද අකුසල්ද? මෙන්න මේ විදිහට පින්නතුන් දෙපැත්ත හිතලා අනර්ථය බැහැර කරමින් අර්ථය ළඟා කර ගනිමින් අර්ථාංචිතව කටයුතු කිරීමයි කොටින්ම කිව්වොත් පින්නතුනේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එනිසා මේ යෝනිසෝ මනසිකාරය කොහොම හරි අපි පුරුදු කර ගන්නට මහන්සි ගන්නට ඕන. මේක ඉතාමත් වැදගත්. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයේවත් මේ ප්‍රඥාව අපට තිබුණොත් විතරයි අපේ බෞද්ධ පරමාර්ථ ඉෂ්ට කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. දුක්ඛ සත්‍ය අපට අවබෝධ කරගන්න ලැබෙන්නේ මේ යෝනිසෝ මනසිකාරයේ තිබුණොත් පමණයි. සමහර පින්නතුන්ලා හිතනවා මේ යෝනිසෝ මනසිකාරය නැතුව නිකම්ම දුක් විඳ තරමට මේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙනවා කියලා. එහෙම එකක් නැහැ. දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ කවදාකවත් දුක් විඳ තරමට. ඒ බව අපේ බුදුරජාණන් වහන්සේ උපමාවකින් අපට කියා දීලා තියෙනවා. විශාල සත්මහල් ප්‍රාසාදයක ඉන්නවා ඉතාමත්ම සුකුමාල ජීවිතයක් ගත කරන කුමාරයෙක්. මේ කුමාරයා ආහාර අනුභව කරන ගම් තැලියක. එයා ගන්න ආහාර බොහෝම සිව්මැලි ආහාර. ඉතින් පුදුමාකාර සැප සම්පත්තියෙන් යුක්ත සුකුමාල ජීවිතය ජීවිතයක් ගත කරන්නේ මේ තැනත්තා. ඉතින් මේ කුමාරයාට දැනගන්න ලැබෙනවා අහන්න ලැබෙනවා තථාගත ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය. ඉතින් යාට අහන්න ලැබුණාම යා කල්පනා කරනවා මේ ධර්මයට අනුව ඇත්තනේනම් මගේ මේ ජීවිතේ తాවකාලික එකක්. ඉතාමත්ම කෙටි කාලයක් නේද මම මේ සැපයි සැපයි කියලා මේ අනුභව කරන්නේ. මම මේ සුකුමාල ජීවිතයක් ගත කරන්නේ ඉතාමත්ම කෙටි කාලයකට නේද කියලා මෙයා මේ ධර්මයේ තියෙන සත්‍යතාවය අවබෝධ කරගන්නවා. මම ජාති නොයික්මු කෙනෙක්, දරාව නොයික්මු කෙනෙක්, වියාදයට මමපත් වෙනවා. ඊළඟට ශෝක පරිදේව දුක් දුම්නස් ඔක්කොම මට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අප්පේ සංපයෝග, ත්‍රිවිප්පයෝග, ඉච්ඡා විඝාත දුක, පංච උපාදානස්කන්ධ සියලුම දුක් දුක්ඛයන් මට ලැබෙනවා. එනිසා යන්තෝන මට යහපතක් කරගන්න කියලා මේ තනත්තා මොකද කරන්නේ? පැවිදි වෙනවා. පැවිදි වෙලා මැටි පාත්‍රයක් අරගෙන සරල ජීවිතයකට පුරුදු වෙනවා. පුරුදු වෙලා මේ තනත්තා බණ භාවනා කරලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා. තවත් කෙනෙක් ඉන්නවා එයාට තියෙන පොල් අතු පැලක්. ඒ වගේම වරිච්චි ගහපු ඉතාමත්ම කුඩා ගයක් එයාට තියෙන්නේ. එයා අනුභව කරන්නේ මලකඩ කාපු යකඩ පැටියක. ඒ වගේම අනුභව කරන ආහාර බොහෝම රළුම රළු ආහාර. එයා අඳින්නේ වැරහැලි. ඒ වගේම එයාගේ භාර්යාව බොහෝම දුර්වර්ණ කෙනෙක්. ඉතින් ඊටාත්ම අපවිත්‍ර කෙනෙක් භාර්යාව එයාගේ නෝනා. ඉතින් මේ තරත්තාටත් මේ සද්ධර්මය අහන්න ලැබෙනවා. මෙයා කල්පනා කරනවා මේ ධර්මයේ මෙහෙම කිව්වට මං කොහොමද මේ අතාරින්නේ? කොහොමද මගේ මේ ගේ වතු පිටි අතහරින්නේ? කොහොමද මගේ භාර්යාව අතාරින්නේ? ඉතින් බලන්න පින්නතුනි මේ තනත්තා මොන සැපද විඳින්නේ? ඉතින් දුක් විඳලාම දුක්ඛ සත්‍ය අවබෝධ වෙනවා නම් අර සැප විඳින තනත්තාටත් වඩා හොඳින් අර දුක් විඳින තනත්තාට දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නට ඕන. එහෙම අවබෝධ වෙන්නේ නැහැ. මේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නට නම් අනිවාර්යෙන්ම මේ යෝනිසෝ මනසිකාරය කියන උතුම් ධර්මතාවයේ තියෙන්නට ඕන. එනිසා පින්නතුනි කොහොම හරි අපි මහන්සි ගන්නට ඕන මේ යෝනිසෝ මනසිකාරය කියන උතුම් ධර්මතාවයේ වඩා ගන්නට. එතකොට අංගුත්තර නිකායේම තියෙන තවත් සූත්‍රයක් සයෝ ධම්ම සූත්‍රය කියලා. ඒකෙන් බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා මහන්නේ ජාති ජරා මරණ කියන ධර්ම තුන ලෝකේ विद्यमान වෙන්නේ නැතිනම් බුදුරජාණන් වහන්සේ නමක් උපදින්නේ නැහැ. මේ ජාති ජරා මරණ තියෙන නිසා තමයි බුදුවරයන් වහන්සේ නමකුත් ශ්‍රේ සද්ධර්මයකුත් පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියා දෙනවා රාගයයි, දෝෂයයි, මෝහයයි ත්‍යාගන ජාතිය නැති කරන්න, ජරාව නැති කරන්න, මරණය නැති කරන්න බෑ. ජාති ජරා මරණ නැති කරන්න නම් රාග දෝෂ මෝහ නැති කරන්නට ඕන. එනතුනි රාග දෝෂ මෝහ නැති කරන්න බෑ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ත්‍යාගන. රාග දෝෂ මොහ නැති කරන්න නම් සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කරන්න ඕන. ඒ කියන්නේ සෝතාපන්න වෙන්නට ඕන. එතකොට සෝහාන් වෙන්න නම් ඊළඟට වදාළ අයෝනිසෝ මනසිකාරං අප්පහාය කුම්මග්ග සේවනං අප්පහාය චේතසෝ ලීනත්තං අප්පහාය කියලා දේශනා කරපු පරිදි දේශනා කරලා තියෙනවා මහණෙනි අයෝනිසෝ මනසිකාරය අයින් කරන්නේ නැතුව ඒ කියන්නේ අනුවණින් මෙනෙහි කිරීම නතර කරන්නේ නැතුව බෑ සෝතාපන්න වෙන්න. සෝතාපෙන් සෝතාපන්න වෙන්න නම් නැත්නම් සෝහාන් වෙන්න නම් අයෝනිසෝ මනසිකාරය අනිවාර්යයෙන්ම දුරු කරන්නට ඕන. එතන අයෝනිසෝ මනසිකාරය දුරු කරගත්තාම නොමග ගමන් කිරීම වලකිනවා. සිත ප්‍රබෝධමත් බවට පත් වෙනවා. එතකොට අයෝනිසෝ මනසිකාරය නැති කරලා අපි ඇති කරගන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය දිනු කරගත්තාම ආර්ය අෂ්ටාංග මාර්ගය පැහැදිලි වෙනවා. සිත ප්‍රබෝධමත් වෙනවා. ඒ සිත තුළින් ධර්මයට ප්‍රතිපක්ෂව තියෙන පිටලා තියෙන සක්කාය දිට්ඨිය නැති වෙලා යනවා. විචිකිච්ඡාව නැති වෙලා යනවා. සීලබ්බත පරාමාස නැති වෙලා යනවා. එතකොට එයා සෝතාපන්න කෙනෙක් බවට පත් වෙනවා. බලන්න කොච්චර වැදගත්ද මේ යෝනිසෝ මානසිකාරයේ තිබෙන වැදගත්කම. ඒ කියන්නේ නුවණින් මෙනෙහි කිරීමේ තියෙන වැදගත්කම. ඒකෙන්ද තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මානසිකාර සමුදයා ධම්ම සමුදයෝ කියලා. මානසිකාරයෙන් තමයි සියලුම ධර්මයන් හටගන්නේ. ඒ නිසා මේ පින්න සෑම කෙනෙක්ම හිතට ගන්නට ඕන ඒ උතුම් යෝනිසෝ මනසිකාරය අපි දිනු කරගන්නට. වෙනතුනේ අවිඥානික සවිඥානික සෑම වස්තුවක්ම අපට පුළුවන් මේ යෝනිසෝ මනසිකාරය දිනු වෙලා තියෙනවා නම් බෙද බෙදා බලන්නට. මේ ශ්‍රී සද්ධර්මයේ හිම් පිටීම පින්නතුනේ විවර කරන්න විවර කරන්න විවෘත කරන්න විවෘත කරන්න බබලන එකක්. අපට පුළුවන් අපේ මේ පංච උපාදානස්කන්ධ බෙද බෙදා බලන්න. ඒ කියන්නේ අපේ මේ ශරීර කූඩ බෙද බෙදා බලන්න පුළුවන්. දැන් බලන්න අපිට පුළුවන් අපේ මේ ජීවිතයේ පළමුවෙන්ම කොටස් තුනකට බෙදලා බලන්න. රාජරු කාලය, තරුණ කාලය, මහලු කාලය වශයෙන්. ඊට පස්සේ තමන්ගේ හෝ අන්‍යයන් කෙනෙකුගේ ජීවිතය දශක දශක වලට අපිට බෙදලා බලන්න පුළුවන්. දශක 10ක් තියෙනවා. මණ්ඩ දශකය, ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය, ප්‍රඥා දශකය, ප්‍රාණික දශකය සම්භාර දශකය, හායන දශකය, මෝහ මෝහ දශකය, සයන දශකය කියලා. අපිට මෙහෙම දශක දශක බෙදලා බලන්න පුළුවන්. මන්ද දශකය කියලා කියන්නේ අවුරුදු 10 දක්වා කාලය. මේ ලදරු ආත්මයේ ලෝකයේ පිළිබඳව කිසිම වැටහීමක් නැහැ. එනිසා නිතරම වැඩිහිටි ආදීන්ගෙන් ප්‍රශ්න අහන්න පෙළඹෙනවා. අර මොකද්ද? මේ මොකාද? අර කවුද? මේ කවුද? මේ විදිහට ප්‍රශ්න අහන්න වැඩිහිටියන්ගෙන් පෙළඹෙනවා. මේ විදිහට පින්නතුනේ ප්‍රශ්න වලට මැදි වෙලා මංග දශකේ ගෙවිලා යනවා. ඊළඟට ක්‍රීඩා දශකය. ක්‍රීඩා දශකය කියලා කියන්නේ අර මංග දශකයේදී ඇතිවෙච්ච අටුව අදහස් නැති වෙලා ක්‍රීඩා පිළිබඳ පුළුල් අදහස් ඇති වෙන කාලය. මේ අවුරුදු 20 දක්වා කාලය. ඊළඟට වර්ණ දශකය. වර්ණ දශකය කියලා කියන්නේ ශාරීරික සැරසීමට උනන්දුව දක්වන කාලය. මේ ලෝකයේ ඉන්න ලස්සනම තරුණයා වෙන්නට ඕන නැත්නම් ලස්සනම තරුණිය වෙන්නට ඕන කියලා ශාරීරියේ සරසඬ උනන්දු වෙන කාලේ තමයි වර්ණ දශකය කියලා කියන්නේ. ඊළඟට බල දශකය බල දශකය බල දශකය කියලා කියන්නේ අවුරුදු 40 දක්වා කාලය ශරීර ශක්තිය ඇති වෙන කාලය. ඊළඟට පින්නතුනි ප්‍රඥා දශකය. ප්‍රඥා දශකය කියලා කියන්නේ උපක්‍රමශීලීව කටයුතු කළ හැකි කාලය. Tamanta වාසි සැලසෙන අන්දමේ උපක්‍රම ශීලීව බොහොම ඥානවන්තව කටයුතු කළ හැකි කාලය තමයි ප්‍රඥා දශකය කියලා කියන්නේ. ඔන්න ඊළඟට එනවා කාංක දශකය. ඒ කියන්නේ අවුරුදු 50 ඉඳලා 60 දක්වා කාලය. Taman නොදැනුවත් ක්‍රමක්‍රමයෙන් Tamanගේ කොන්ද ඉදිරියට නැමෙන්න පටන් ගන්න කාලය තමයි කාංක දශකය කියලා කියන්නේ. Taman දන්නේම නැහැ කොන්ද ඉදිරියට නැමෙන්න පටන් ගන්නවා. ඊළඟට ප්‍රාන්ත දශකයෙන් පටන් ගත්ත නැමීම සම්භාර දශකයේ වෙනකොට තවත් නැමෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර ප්‍රාංක දශකයෙන් පටන් ගන්න නැමීම අවුරුදු 70 70 වෙනකොට තවත් නැමෙන්න පටන් ගන්නවා. ඊළඟට පින්නතුනේ 6 වෙනි දශකය. 6 වෙනි දශකය කියලා කියන්නේ Taman තරුණ කාලයේ ගත කරපු ජීවිතය ගැන හිතලා දැන් දැනට Tamanට සිද්ධ වෙලා තියෙන ඒකෙස් කෙස් රවුල් පැසීම, දත් වැටීම, ඒ වගේම හැම රැලි වැටීම, ඒවා ගැන හිත හිතා දුක් වෙන කාලය මේ මේවා ගැන හිත හිතා බොහෝම දුක් වෙන කාලය තමයි හායන දශකය කියලා කියන්නේ. මේ දශකයේ අධ්‍යයන ගියාම මොහමුව දශකය. මොහමුව දශකය කියලා කියන්නේ සීමුලාවෙන් ගත කරන කාලය. සීමුලාවෙන් ගත කරන කාලය තමයි මොහමුව දශකය කියලා කියන්නේ. ඒ කියන්නේ Taman කියන්නට, කරන්නට යන දේවල් ඒවා කර කියා ගන්න බෑ. ඒ නිසා බොහෝම අපහසුතාවෙන් සිහිමුලාවෙන් ගත කරන කාලය තමයි මෝමෝව දශකය කියලා කියන්නේ. එතකොට ඊට පස්සේ පින්නතුනේ අන්තිම දශකය තමයි සායන දශකය. සායන දශකය කියලා කියන්නේ තමන්ගේ මුණුබුරන්ගෙන් තමන්ගේ දරුවන්ගේ පිහිටෙන් ගත කරන අන්තිම කාලය ඒ කියන්නේ සයනේමයි ඉන්නේ නැගිටින්නත් බෑ ඉතාමත්ම දුර්වලවයි ජීවත් වන්නේ ඉතින් බලන්න පින්නසින අපිට මේ ශරීරයේ පිළිබඳව මේ පංච උපාදාන ස්කන්ධයේ පිළිබඳව මෙන්න මේ විදිහට බෙද බෙදා බලන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ යෝනිසෝ මනසිකාරයේ දිනුනොත් විතරයි ඒ විතරක් නෙවෙයි දැන් මේ අවිඥානික වස්තුත් අපිට හින්දෙ බෙදා බලන්න පුළුවන් මේ ලෝකයේ තියෙන සියලුම වස්තුන් අපිට මේ යෝනිසෝ මනසිකාරයේ හොඳට දේන වෙලා තිබුණොත් පිට බෙදා බලන්න පුළුවන්. දැන් බලන්න පිණිසි මම දැන් මේ සිවුරක් පරවගෙන ඉන්නවා. දැන් මේ සිවුර එහෙලා දැම්මොත් අපි ඒකට සිවුරක් කියලා කියන්නේ නැහැ රෙදි කෑලි ටිකක් කියලා කියනවා. ඒත් මේ රෙදි කෑලි ටිකක් තවත් කුඩා කළොත් මේ රෙදි කෑලි වලට අපි කියනවා රෙදි පටි ටිකක් කියලා. මේ තවත් කුඩා කළොත් නූල් ටිකක් වෙනවා. ඒ නූල් ටිකක් කුඩා කළොත් පුළුන් ගොඩක් වෙනවා. ඉතින් මේ පොළොන් ගොඩක් තවත් කුඩා කරන්න පුළුවන්කම ලැබුණොත් දූවිලි ගොඩක්. ඉතින් මේ දූවිලි ගොඩක් කුඩා කළොත් ඒකේ තියෙන්නේ පරමාණු ගොඩක්. ඉතින් මේ පරමාණු ගොඩේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝජා කියන සුද්දාස්තකය. බලන්න පිළිතුරු නුවණින් මෙනෙහි කරන්න පුළුවන් වෙනකොට මොනතරම්නම් ධර්ම අපට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවාද එනිසා මේ පින්වත් සෑම කෙනෙක්ම අදිස්ථාන කරගන්නට ඕන බෞද්ධ පරමාර්ථ ඉෂ්ට කරගන්නට අනිවාර්යයෙන්ම තියෙන ඕන මේ යෝනිසෝ මනසිකාරය අද මම මේ බණ අහලා කොහොම හරි අදිස්ථාන කරගන්නවා මේ යෝනිසෝ මනසිකාරය දිනු කරගන්නට මම අදිස්ථාන කරගන්නවා කියලා නුවණ තියෙන උදවිය අදිස්ථාන කරගන්නවා දැන් බලන්න පින්නතුනි ලංකා වාසී බෞද්ධ ජනතාව බොහෝම වටිනා වාසනාවන්ත බෞද්ධ පිරිසක්. ඇයි මේ වාසනාවන්තයි කියලා කියන්නේ? පින්නතුනි බුදුරජාණන් වහන්සේ වෙන කිසියම් රටකට වැඩම කළා නැහැ. මේ ශ්‍රී ලංකාවට උන්වහන්සේ තුන් වතාවක් වැඩම කරලා තියෙනවා. බලන්න මොනතරම් පුදුමද. උන්වහන්සේ තුන් වතාවක් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරලා තියෙනවා. අද තේරවාද ධර්මයේ තියෙන ඒ බුරුම රටටවත් ඒ වගේම තායිලන්තේ සියන් රටටවත් බුදුරජාණන් වහන්සේ වැඩම කළේ නැහැ. ඒ වගේම අද ධර්මයේ ව්‍යාප්ත වෙලා තියෙන ඒ ජපානයේ කොරියාව වෙන රටවල් වලට බුදුරජාණන් වහන්සේ වැඩම කළේ නැහැ. උන්වහන්සේ මේ ශ්‍රී ලංකා දීපයට තුන් වතාවක් වැඩම කරලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට බුදු වීමට පිටදී වදාළ ඒ ජයශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේ අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම දන්ත දාසුන් වහන්සේ අපිට ලැබිලා තියෙනවා මේ තුන් ලෝක කාටවත් නැහැ. ඒ වගේම පින්නතුනි ධාතුන් වහන්සේලා ද්‍රෝහණයක් පමණ තැන්පත් වෙච්ච මේ ලෝකයේම තුන් ලෝකයේම තියෙන මුදුන් මල්කඩ වැනි ස්වර්ණමාලී චෛත්‍යරාජන් වහන්සේ අපට වැඳ සදා ගන්න ලැබිලා තියෙනවා. ඒ අනුව කල්පනා කරලා බලනකොට පින්නතුනේ මේ ලංකාවාසී බෞද්ධ ජනතාව බොහෝම වරක්ත සාද ලබාවු පිරිසක්. ඒත් මේ පිරිස විශේෂයෙන් හිතට අදිස්ථාන කරගන්නට ඕන අනිත් බෞද්ධ රටවල වල ජනතාවට වඩා අපි මේ යෝනිසෝ මනසිකාරයේ දිනු කරගන්න මහන්සි ගන්නවා කියලා කවුරුත් අධිෂ්ඨාන කරගන්නට ඕන. ඒ කියන්නේ පින්නතුන් දැන් බුරුම රටේ 90 ගණනක් බෞද්ධයෝ ඉන්නවා. තායිලන්තෙත් එහෙමයි. ඒත් පුදුම විදිහේ මහන්සි ගන්නවා මේ සිත සිත දිනු කරන්න. නැත්නම් මේ යෝනිසෝ මනසිකාරයේ දිනු කරගන්නට. නමුත් මෙච්චර වරක්ක සාද ලබාපු අපේ අපේ රටේ ජනතාව දන් දෙනවා. සිලොත් සමාදන් වෙනවා. නමුත් පින්නතුනේ මේ යෝනිසෝ මනසිකාරයෙන් තොරවයි කටයුතු කරන්නේ. ඒතර බෞද්ධ පරමාර්ථය සම්පූර්ණ කර ගන්නට නම් අනිවාර්යෙන්ම මේ යෝනිසෝ මනසිකාරය දිනු කර ගන්නට ඕන. ඒ නිසා මේ පින්නතුල්ලා නැවත නැවත අධිෂ්ඨාන කර ගන්නට ඕන. කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන වටිනාම දේ තමයි යෝනිසෝ මනසිකාරය. එනිසා යෝනිසෝ මනසිකාරය මං අද ඉඳලා කොහොම හරි අදිස්ථාන කරගන්නවා මේ උතුම් යෝනිසෝ මනසිකාරය දිනු කරගන්නට කියලා නුවණ තියෙන උදවිය නැවත නැවතත් අදිස්ථාන කරගන්නවා. වැඩි ඕන නැහැ පින්තුනි. අපි දානයක් දීලා ඒ දානය පිළිබඳව නැවත නැවත හිතනවා. ඒ වගේම පින්කමක් කරලායි පින්කම් පිළිබඳ නැවත නැවත හිතනවා. එතකොට පින්න තුනේම හිතන්න පුළුවන්කම ලැබෙන්නේ යෝනිසෝ මනසිකාරයේ තිබුණොත් පමණයි. එතකොට මේ පින්කම දෙගුණ තෙගුණ වෙනවනේ. දැන් බලන්න එක දානයක් දීලා සියක් වතාවක් අපට මෙනෙහි කරන්න පුළුවන්කම ලැබුණොත් සියක් වතාවක් ආනිසංස අපට ලැබෙනවා. බලන්න මේ යෝනිසෝ මනසිකාරයේ තිබෙන වටිනාකම. ඒකයි අපි මේ නැවත නැවතත් කියන්නේ මේ උතුම් යෝනිසෝ මනසිකාරය දිනු කරගන්න අපි කවුරුත් මහන්සි ගන්නට ඕන. ඒ නුවණස ලැබීමට හේතු වන තුන්වෙනි කාරණය. ඊළඟට පින්න තුනේ නුවණස ලැබීමට හේතු වන හතරවෙනි කාරණේ තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. යෝපන බික්කු ධම්මාන ධම්ම ප්‍රතිපන්නෝ විහෙරති සාමීති ප්‍රතිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරු කරෝති මානීති පූජේති පරමාය පූජාය ප්‍රතිපත්ති පූජාය කියලා ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් මන්සිකේ වැඩ ඉඳගෙන වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසට ආමන්ත්‍රණය කළ උන්වහන්සේ දේශනාවක් කළා. මහණෙනි යම් කිසි කෙනෙක් යම්කිසි භික්ෂුවක් නැත්නම් භික්ෂුණියක් මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මෙන්න මේ සිව්වරක් සිව්වණක් පිළිස මට ගරුකාර කරනවා නම් මට සත්කාර කරනවා නම් මට බුහුමන් කරනවා නම් ඒ සෑම කෙනෙකු මට කළ උසස්ම පූජාව තමයි ප්‍රතිපත්ති පූජාව. ඒතර පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන කිසිම දෙයක් නෙවෙයි ප්‍රතිපත්ති පූජාව. බුදුරජාණන් වහන්සේට කළ යුතු පූජා දෙකක් තියෙනවා. ආමිෂ පූජාව, ප්‍රතිපත්ති පූජාවේ කියලා. ආමිෂ පූජාවේ කියලා කියන්නේ මල් පහන් ආහාර පාන පූජා කිරීම. ප්‍රතිපත්තිය ප්‍රතිපත්තිය කියලා කියන්නේ උන්වහන්සේ යම් කිසි දෙයක් කරන්න එපා කිව්වනම් ඒක නොකිරීම ප්‍රතිපත්තියක්. යම් කිසි දෙයක් කරන්න කිව්වනම් ඒක ප්‍රතිපත්තියක්. ඒක කිරීම ප්‍රතිපත්තියක්. 아무ත දෙයක් නෙවෙයි. තරුණ වහන්සේ ධර්ම ශ්‍රවණය කරන්න කිව්වනම් ධර්ම ශ්‍රවණය කිරීම ප්‍රතිපත්තියක්. භාවනා කරන්න කිව්වනම් භාවනා කිරීම ප්‍රතිපත්තියක්. ඒ වගේම මෙන්න මේ ශික්ෂාපද ටික ඔක්කොම රකින්න කියලා උන්වහන්සේ කිව්වා නම් දේශනා කළා නම් ඒ ශික්ෂාපද රැකීම ප්‍රතිපත්තියක්. ඒතර පින්නතුනි සරුවත්ඥන් වහන්සේ අපෙන් ඒකාන්තයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ප්‍රතිපත්තියමයි. මේ පිළිබඳව අපේ බෞද්ධ නිරන්තරයෙන්ම හිතන්න ඕන තැනක් මෙතන. ඒ මොකද පින්නතුනි මෙතන සාරවත් අර්ථයක්, ගාම්භීර අර්ථයක් දෙන තැනක්. ඒ කියන්නේ බලන්න විශේෂයෙන් හිතන්න ඕන තැනක් තමයි මෙතන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පස්චිම බයික ජීවිතය ගැන අපි පොඩ්ඩක් හිතලා බලමු. උන්වහන්සේට කිඹුල්වත්පුර වැනි රාජධානියක් තිබුණා. යසෝදරාවන් වැනි බිරිඳක් හිටියා. රහල් කුමරුන් වැනි පුත්‍රවණක් හිටියා. ඒ වගේම රම්‍ය සුරම්‍ය සුබ වැනි මාලිගා තිබුණා. සතර මහා නිධානයේ පහළ වෙන්න තිබුණා. සක්විති රජකම පවා ලැබෙන්න තිබුණා. බහාබර දෙමව්පියෝ හිටියා. ඥාති මිත්‍රාදීන් හිටියා. මේ ඔක්කොම අතහැර දාලා උන්වහන්සේලා ගිහිගේ නික්මුල් නික්පිලා. අවුරුදු 6ක් ප්‍රධාන වීරිය වඩලා බොමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජය කරලා ලෞතුරා බුදු වුණා. පින්තුනේ උන්වහන්සේ එදා අච්චර පරිත්‍යාගයක් කළේ අච්චර රාජරාජ මහා ඒ සියලුම දේවල් අතහැරියේ උන්වහන්සේ අපෙන් මේ හඳුන් කූරක් බලක් පහනක් බලාපොරොත්තු වෙන්නේ. අත්තර වටිනා ඒ කිඹුල්වත් පුරවැනි රාජ දහනයක් අතහැරියේ. යසෝදරාවන්නේ බිරිඳක් අතහැරියේ අපේ මේ මලක් පහනක් හඳුන් කූරක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. උන්වහන්සේ කිසිසේත්ම අපෙන් එවැනි දේවල් බලාපොරොත්තුුනේ නැහැ. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තුුනේ ප්‍රතිපත්තියමයි. මේ පිළිබඳව අපේ බෞද්ධ නිරන්තරයෙන්ම හිතන්නට වටිනවා. ඒ කියන්නේ පින්නතුනේ බලන්න උන්වහන්සේ අත්තර පරිත්‍යාගයක් කරලා අපෙන් මේ සුළු සුළු දේවල් අපෙන් කිසිසේත් උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා නුවණ තියෙන බෞද්ධයන්ට වැටහෙනවා. එනිසා මේ පින්නතුන්ලා අදිස්ථාන කරගන්න ඕන කොහොම හරි ඒ සරුවඥන් වහන්සේට මම ප්‍රතිපස්සේ මේ පූජාවෙන් පූජා කරනවා ඒකාන්තයෙන් මේ ධර්ම ශ්‍රවණය කරලා මම අදිෂ්ඨාන කරගන්නවා සරුවඥන් වහන්සේට මම ප්‍රතිපත්තියෙන් පූජා කරනවා කියලා නුවණ තියෙන උදවිය අදිෂ්ඨාන කරගන්නවා හැබැයි පින්නතුනේ මේ පින්වත් පිරිස දෘෂ්ටියක් ගන්න එපා මේ ආමිස පූජාව කිරීම නිෂ්ඵලයි කියලා ආමිස පූජාව කරන්නට ඕන ආමිස පූජාව කිරීමෙන් තමයි අපේ ශ්‍රද්ධාව ඇතිවන්නේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවන්නේ ආමිස පූජාව කරන ගමන්ම ප්‍රතිපත්තිමේ පූජාවත් අපි අනිවාර්යෙන් කරන්නට ඕන. බලන්න පින්නතුනි අපි අවුරුදු 1000ක් ජීවත් වන්නේ නැහැනේ. අවුරුදු 500ක් 200ක් 100ක් එහෙම ජීවත් වන්නේ නැහැ. ඉතාමත්ම කෙටි කාලයයි අපි ජීවත් වන්නේ. මේ ජීවත් වෙන කෙටි කාලය තුලදී අපි කොහොම හරි අපේ ජීවිතය ධර්මානුකූලව සකස් කරගන්නට ඕන. පින්නතුනි බලන්න අපි අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා හිතමු. මේ අවුරුදු 100න් අපි අවුරුදු 50ක් මොකද කරන්නේ? නිදා ගන්නවා. මොකද රාත්‍රී කාලයට අපි හිම් පිටින්ම සැතපෙන එක නිදා ගන්න එක කරන්නේ. එතකොට අපිට අවුරුදු 50 ඉතුරු වුණේ. මේ අවුරුදු 50 යෙමුත් කුඩා කාලයට අවුරුදු 10ක් හැරියාම ඊළඟට වයස් කාලයටත් අවුරුදු 10ක් 15ක් හැරියාම ඉතාමත්ම කෙටි කාලයක් අපිට ජීවත් වන්න තියෙන්නේ. ඉතින් බලන්න පින්නතුනේ මේ ජීවත් වෙන කෙටි කාලය තුලදී අපි හැමදාම සතුටෙන් ඉන්නවද? හැමදාම අපි විනෝදෙන් ඉන්නවද? බලන්න මේ ජීවත් වෙන ඒ කෙටි කාලය තුලත් අපිට කොච්චරනම් අනන්ද වෙනවද? කොච්චරනම් ලත වෙන්න සිද්ධ වෙනවද? මොනතරම්නම් ප්‍රශ්න වලට අපි මැදි වෙන්න සිද්ධ වෙනවද? ඒ නිසා පින්නතුනේ මේ ජීවත් වෙනවයි කියන එක ඉතාමත්ම විහිළුවක්. ඒ නිසා මේ ජීවත් වෙන කෙටි කාලය තුලදී හිර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් තොරව ඉතාමත්ම හොඳින් අපි ජීවත් වෙන්න මහන්සි ගන්නට ඕන. විශේෂයෙන් ගිහියන් වශයෙන් මේ පින්නතුල්ලාට රකින්නට තියෙන ඒ පංචශීලය අනිවාර්යෙන්ම මේ පින්නතුල්ලා රකින්නට ඕන. පංචශීල ප්‍රතිපත්ති අනිවාර්යෙන් ගිහියන්ට තියෙනට ඕන. බලන්න උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට ප්‍රධාන වශයෙන් තියෙන ශික්ෂාපද 227ක්. ඒක මේ අත්තන්ට තියෙන ශික්ෂාපද පහයි. ඉතින් මේ ශික්ෂාපද පහවත් රකින්න පින්නතුල්ලා කොච්චර අඩුද? ඒ නිසා පින්නතුනි අදිස්ථාන කරගන්න ඕනේ. අද මේ බණහාල මං අදිස්ථාන කරගන්නවා. මම මේ ලබාපු ජීවිතේ යහපත් කරගන්නට නම් සාර්ථක කරගන්නට නම් ඒකාන්තයෙන් මම මේ ප්‍රතිපත්තිය ඒකාන්තයෙන් පුරුදු කරනවා එනිසා මට මේ පංච සීලය ඊටාමත් පුදුන් ආරක්ෂා කරගන්න ලැබේවා ලැබේවා කියලා නුවණ තියෙන උදවිය ප්‍රාර්ථනා කරගන්නවා ඒ අනුව කල්පනා කරලා බලනකොට පින්නතුනේ මේ අවස්ථාව සුරපටු අවස්ථාවක් නෙවෙයි නුවණස ලැබීමට හේතු වන කාරණා හතරක්ම සම්පූර්ණ වෙච්ච අවස්ථාවක් ඒ කියන්නේ පින්නතුනේ සත්පුරු ශාස්ත්‍රය සම්පූර්ණ වෙලා කියනවා සත්පුරු ශාස්ත්‍රය සම්පූර්ණ වුණා කියලා කියන්නේ අපිට බුදුපසේ බුදු මහා රහතන් වහන්සේලාගේ ශ්‍රී සද්ධර්මය අදහන් ලැබලා තියෙනවා. ඒ කියන්නේ පින්නතුනේ ස්වාමින් වහන්සේලා ඒ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන ස්වාමින් වහන්සේලා අපට සම්මුඛ වෙලා තියෙනවා. ඊළඟට වැඩිහිටි උතුමන් ඒ ගුරු උතුමන් වහන්සේලා අපට සම්මුඛ වෙලා තියෙනවා. ඒ අනුව කල්පනා කරලා බලනකොට මේ අවස්ථාවේ සත්පුරු ශාස්ත්‍රය බොහෝම හොඳට සම්පූර්ණ වෙලා තියෙනවා. ප්‍රාර්ථනා කරගන්න ඕන හෝ අදක නෙවෙයි නිවන් දකිනා ඥාති දක්වාම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වැනි උදාාර සත්පුරුෂයන් අපට සම්මුඛ වේවා එමගින් පාරමී පුරාගෙන ජාති ආදී දුකින් අත මිදී උතුම් සැනසීම ළඟා කරගන්නට ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්නට ඕන. ඊළඟට පින්නතුන දෙවෙනි කාරණයක් මේ අවස්ථාවේ බොහෝම උදට සම්පූර්ණ වෙලා තියෙන ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය දුර්ලභං සද්ධම්ම ශ්‍රවණං මනහඬ ලැබීම මහා දුර්ලභ කාරණයක්. ඒ දුර්ලභ කාරණාවක් දැන් අප සෑම කෙනෙකුටම සම්පූර්ණ කරගන්න අවස්ථාව සැලසීලා තියෙනවා. එනිසා ප්‍රාර්ථනා කරගන්න ඕන හෝ නිවන් දකිනා ඥාති දක්වාම පටිච්ච සමුප්පාද ධර්මය ගැන චතුරාර්ය සත්‍ය ධර්මය ඒකාන්තයෙන් අපිට ශ්‍රවණය කරන්න ලැබේවා එමගින් පාරමී පුරාගෙන ජාති ආදී දුකින් අත මිදී උතුම් සැනසීම ළඟා කරගන්නට ලැබේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගන්නට වටිනවා. ඊළඟට වටිනාම කාර්යය තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයක් දැන් මේ අවස්ථාවේ හැටියට තරමක් දුරට හෝ පින්නතුනි සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ නිසා ඒ උතුම් යෝනිසෝ මනසිකාරයත් අපි දිනු කරගන්න නැවත නැවතත් අදිස්ථාන කරගන්නට ඕන. ඒ නිසා මේ උතුම් යෝනිසෝ මනසිකාරයත් දිනු කරගන්නට, දිනු කරගන්නට ධර්මයේ අනුභව බලයෙන්ම ලැබේවා ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නට ඕන. ඊළඟට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය වෙනුවන්න සලදීමට හේතු වන අවසාන කාරණය. ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියත් මේ වෙලාවේ හැටියට බොහෝම හොඳට සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් මේ පින්නතුල්ලා ඉතාමත් මොහොදින් නිසල්මන් තනක දැල්ලූ පහන් දැල්ලක් වගේ දැන් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නේ. ඒතර මේ තුලින් භාවනාමය පින්කමක් වැඩෙනවා. එතකොට පින්නතුනේ මේ ප්‍රතිපත්තිනේ පූජාවත් දැන් මේ අවස්ථාවේ හැටියට සම්පූර්ණ වෙලා තියෙනවා. ඊළඟට මේ ධර්මානුශාසනාවට ප්‍රථමයෙන් අපි පංචශීලයේ සමාදන් වුණා. ඒකත් ඒකාන්තයෙන් ප්‍රතිපත්තියක්. ඒ මේ අවස්ථාවේ කල්පනා කරලා බලනකොට ඒ උතුම් ප්‍රතිපත්ති පූජාවත් සම්පූර්ණ වෙලා තියෙන ධර්මානුදන් ප්‍රතිපත්තියත් සම්පූර්ණ වෙලා තියෙනවා. ඒතර මේ අවස්ථාව සුළුපටු අවස්ථාවක් නෙවෙයි නුවණස ලැබීමට හේතු වන කාරණා හතරක් සම්පූර්ණ වෙච්ච අවස්ථාවක්. ප්‍රාර්ථනා කරගන්න ඕන අහෝ අදක නෙවෙයි නිවන් දකිනා ඥාති දක්වාම මේ උතුම් කාරණා හතර අපට සම්පූර්ණ කරගන්න ලැබේවා එමගින් පාරමේ පුරාගෙන ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් අප්‍රිය සංපයෝගයක් ප්‍රවිපයෝගයක් ඉච්ඡා විඝාත දුකක් පංච උපාදානස්කන්ධ දුක්ඛ බිඳු මාත්‍රයක්වත් නැති සියල්ලෙන් වෙන් වූ අජාති අදර අවියාදි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්නට වටිනවා. දැන් අපි මේ සරුව ප්‍රකාරයෙන්ම තුන්වෙනි දහානයක් නිදාංගත කරගන්නට යෙදුනේ මේ සරුව ප්‍රකාරයෙන්ම අත්පත් කරගත් සියලුම කුසල් තුන් ලෝකේටම පිහිටවන්ත ලෝ පහළ වී වදාළ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේට උතුම් බුද්ධ පූජාවක් වේවා ධර්ම රත්නයේ උතුම් දහම් පූජාවක් වේවා ආර්ය මහා සංඝ රත්නයේ සංඝ පූජාවක් වේවා අපවත් සම්මා සම්බුද්ධ ශාසනයක් ආරක්ෂා කරන්නා වූ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සිලෝම දී රාජ මණ්ඩලයට මේ පින නිවන් පිණිස වේවා දෙවියන්ටත් මේ පින නිවන් පිණිස වේවා ඒ වගේම අප නම් මිය පරලෝකියාව ඥාති මිත්‍රාදීන් සෑම දිනාට මේ පින පිනේවා අපේ ඥාතීන්ගේ පුනර්භවයේ සුගතියක්ම වේවා ඒ වගේම අවීචයේ පතම් භවග්ගේ දක්වා විසින සියලුම සත්ත්ව ප්‍රජාවට මේ පින පිනේවා සියලුම සත්‍යෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා ඊ타මත් ඉක්මනින් පාරමී පුරාගෙන ජාති ආදී දුකින් අත මිදී උතුම් අමාමහා නිවන් අවබෝධ කර ගැනීම පිණිසම මේ කුසලයේ උපනිශ්‍රේ වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්නට ඕන. එසේ ප්‍රාර්ථනා කරගෙන අපි දැන් දෙවියන්ට පින් පමුණුවමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा තිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा තිරං රක්ඛන්තු මං පරං Thank you. අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද මිරාවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ Thank you.